අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්මයේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින් සල්සාරේ පටන් අරගනිමු අපි මනිකාට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට ගරු ස්වාමීන් වහන්සේ ඊයේ සක්මනේදී මුලින්ම මම දකුණු මුලින්ම වම දකුණු හැටියට මෙනෙහි කළා. පියවර කීපයන් ගියපසු ඔසවන හැටි, පාය ගෙනියන හැටි, තබන හැටියක් නිරීක්ෂණය කළා. මෙසේ විනාඩි 20ක් පමණ සක්මන් කළ පසු සතිය අකණ්ඩව පයෙහි තබා ගැනීමට හැකියීම නිසා මෙනෙහි කිරීමකින් තොරවම සක්මරි ඉතායි පහසුවෙන් පැය එකමාරක් පමණ සිදු කළා. ඉන්පසු වෙහෙසක් දැනෙන නිසා වෙන් ළඟම තිබුණු බංකුවක වාඩි වී සතියෙන් ඉඳින ඉරියව්වටම හිත යොමු කරගෙන සිටියා. එහිදී මගේ ඇස් දෙක අවධානයකින් තොරවම පොළව දෙසට යොමු වී තිබුණේ. ඉහත ඇස් දෙක යොමු වූ මුළු ප්‍රදේශයම දියර බවකට පත් වූවා. උසේ ගංගාවන් දිහා බලා වරහණතුලින් ගංගාවන් දිහා බලා හිටියා වැනි ෆ්ලුයිඩිටි ස්වභාවයක් පෙනීම නිසා නැවත නැවත බෑ විසදා සිතනම් දෙරේ යොමු කළා. දැන් සතිය ඉදින ඉරියව්වෙම ඉවත් වුණ බවක් දැනුණා. දැන් මගේ අවධානය යොමු කර පොළව ප්‍රදේශයේ මීදුමක් වැනි ජලයක් වගේ ව්‍යාධි ස්වරේ ස්වරූපයකින් දුටුවේ. ටික ටික වෙලාවකින් මේ ස්වභාවය නැති වී ගියා. මේ විශේෂ අත්දැකීමක් ගැන සිතුණු නිසා මෙසේ ධර්මවල සිතුණා. පිරුවන් සරණයි. මේකේ තියෙන විදිහට අර සක්මන් කර කර යනකොට එක දැනගදී විනාඩි ගාන මොකද්ද දන්නේ කොහොමද වාඩි වෙලා කියනවා. ඒත් එකක් තමයි එහෙම වාඩි වෙන්නේ නැතුව සක්මනේම ගියානම් සක්මනේදිමත් ওই ටික වෙන්නේ කියලා. වාඩි වුණාට පස්සේ අර සක්මනේ ගినాපු ගැම්ම නිසා තමන් බලන දේ මතු පිට බැල්මෙන් ඇතුළට කිඳා බහින ගතියක් එන්න පටන් ගන්නවා. ඒක නිසා එතකොට ඒ දේවල් නිකන් බොඳ වීමක් විරංජනේ වීමක් නීරස වීමක් සිදු වෙනවා. ඒක සාමාන්‍යම සිද්ධ වෙනවා. භවනාදී වොම වේග කරනවා. සාමාන්‍ය වෙනවයි කියන එක සිංහලයා කියන්නේ දෙවේලේ දකුණු කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා. කර්මලයක් දකුණට රතු පාටයි. ඒක දිහාම බලනකොට සුදු පාටයි. ඒ වගේ තමයි හොඳට සතිමත් සමාධියදී මොකක් කරදියා බලන් හිටියොත් ඒකේ මේ දැන් අපි ගත්තොත් මේ මල් මල් වැටිච්ච චීත්‍යයක් ඒක ඔක්කොම බොඳ වෙලා යන ගතියකට එනවා. ඒකට බුදුරජාණන් විරංජනේ කියලා කියනවා. එහෙම නැත්නම් අපි මේ විරංජිත කියන වචන බුදුරජාණන්සේ සඳහන් කරන එක තමයි විරංජනේ කියලා දාලා තියෙන්නේ. ඒ මල් මල් චීත්‍යයකට අපි ක්ලෝරින් කුල් ටිකක් දාගුවාම ඒක විරංජිත වෙලා යනවා. මේකේ අනෙක් පැත්ත තමයි තණ්හාව කියන්නේ සංසාරේ. මේ තමයි භාවනාව. භාවනා නිසා බලන ධර්ම දෙයක් බැලුව බැලමන තියෙන ලස්සන ටිකක් වෙලා බලනකොට නැතුව යනවා. මේක තමයි බුදුරජාණන්සේ පාවිච්චි කරන උපක්‍රමය. මේ දෙයකට බැඳෙන්නේ ඒ දේ දිහා මතකට බැලමක් විතරක් තිබ්බොත් විතරයි. හොඳට බලන්න හිටියොත් කොයි දෙයක් තියෙන එකම දෙයි. හැමදේකම තියෙන පොදු ලක්ෂණ මත වෙනකොට මේකට වැඩි මේක හොඳයි කියලා ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් අපි අර වෙලා තියෙන්නේ එහෙම වැඩි වෙලා බලන්නේ නැතුව හොඳයි කියලා හිතෙනකොටම තීන්දුවක එක අල්ල බදාගෙන ඊට පස්සේ ටික වෙලාවක් යනකොට තේරෙනවා අල්ල බදාගෙන තියෙන්නේ මේ කුණු කන්දලයක් කියලා. අල්ලගත්ත කේත් කුණු කන්දලයක් අල්ලගත්ත නැරිගත් කුණු කන්දලයක්. එන්නේ දැක්ම එන්නේ මේ දැක්ක ගමන් පැනලා කන්නේ නැතුව ටික ටික කාපන් ඇතුලේ හැම තේරෙනකම් මේකේම නෑ දැකපු ගමන් හැමත් එක්කම කනවා. ඊට පස්සේ කොක්කේ තමයි. ඊට පස්සේ පාළුවක් ගොඩ. ඉතින් ඒක භාවනා කරනකොට සිද්ධ වෙනවා උග දෙනෙක් ඉතින් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා. මේ බලපු දේ බොඳ වුණා. බලපු දේ දියාර වුණා. වාෂ්පීකරණය වුණා. ඉතින් අර ඇස් පරීක්ෂා කරගෙන ඉන්න කියනවා. ලේ පරීක්ෂා කරගෙන ඉන්න කියලා කණ්ණාඩි දෙකක් දානවා. ලේ වලටත් දෙනවා මේක ඝනකම වැඩි හරි මෙලෙක් වැඩි කියලා. ඒක එක්කවත් ලේ එක කගේ නෑනේ. ප්‍රෙෂර් එකක් බලන්න කියනවා. බලලා පොඩ්ඩක් ඉතින් සමහරු කරන්නේ ප්‍රෙෂර් එක බලන්න යනකොට ප්‍රෙෂර් එක වැඩි බලලා එළියට එනකොට ප්‍රෙෂර් එක අඩුයි. ඉතින් ඒක එක් කරලා තියෙන්නේ ඔන්න ප්‍රෙෂර් ලෙඩ වෙන කාලේ ඉස්සර ප්‍රෙෂර් බලන්න යන්න ඕනේ ස්පිතාලට. දැන් ප්‍රෙෂර් ගෙත් ළඟ තියෙන්නේ. ඉතින් ඔක්කොගේම පොලි වෙනකොට ප්‍රෙෂර් එක වැඩිලු. එකෙක් යන්නේ කට්ටියක ප්‍රෙෂර් එක වැඩිලු. පොලි වෙන්දල යන කට්ටියගේ. දොස්තරට hina යනවා කියනවා. කොහොමද මුන් දන්නව පච්චේ මොකක්ද? ආපහු යනකොට ප්‍රෙෂර් නැහැ. මේ අයිඩියල් ස්ටෑන්ඩඩ් කියලා මොනවද දැක්කත් මේ ලෝකේ නෑ. ඉතින් මෙව්වට ගියාට පස්සේ ඒකෙන් හම්බ කරගෙන කන. බුදුරජාණන් කියන්නේ ඕක තව සැරයක් කරලා බලන්න. තව සැරයක් කරලා බලන්න. ඒකෝර තමන්ගම පරිශනාකාරේ තමන්මයි යමුද්‍රව්‍යය. තමන්මයි දොස්තර. තමන්මයි බේත. ඒ හතරම එකතු කරන දැන තමයි සත්‍ය කියන්නේ. ඒකට එකයි කරන්න ඕනේ හදිසි වෙන්න බෑ. ඕක නැවත කරන්න. ආයසරයක් වෙන්න අරින්න. ඒකට අනු අනුපස්සනා මේක තමයි සයන්ටිස්ට්ස් කියලා කියන්නේ. ඕනම දෙයක් නැවත නැවත කරනකොට පුද්ගල ભેදයෙන් තොරව එකම ප්‍රතිඵලය දෙනවා නේද සයන්ටිෆික් කියලා කියන්නේ. කොතන කරත් ඔය හරුපේ බුදුහාම තමයි ඉස්සලම කරේ. ඒකල නෑ මම කරපු දේ උඹලත් කරපල්ලා. කරලා බලන්න මේ දෙයක් දිහා බලනකොට ඒ දේ ඉන් බලන්න ඉන්නේ ඉන්නේ විපස්සනා ගතිය නැති වෙනවා. විරංජනේ ගතියක් එනවා. ඉතින් මේක භාවනා දෙන්නේ නීරසකම, ඒකාකාරීකම, කම්මැලිකම, නිචිමත ගතිය, ඈනුම් යන ගතිය කියලා තමයි ඉතින් අපි ඒකට ඉරියව් මාරු කරන්නේ. ඉතින් කියන බුදුජානන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැත්නම් ඉරියව් මාරු කරන නිසා. ඉරියව් මාරු කරනතු ඒ ඉරියව්වෙම හිටියනම් පේනවා මේ ඉරියව් මාරු කරන නිසා වෙච්ච හොල්මනක් නෙවෙයි. ඉරියව් මාරු කරත් මාරු කරේ නැතත් දුක දුකම තමයි. ඒ නිසා අපි අර හදිසි විනිශ්චය වලට යන්නේ මතු පිට දැක්ම තියෙනකොට විතරයි. යම් කෙනෙක් මේ මතු පිට දැක්ම පොඩ්ඩක් ඇතුළට කාගෙන යන තරමට විනිවිද බලන්න ගත්තොත් මේ ලෝකේ ගණ්ඩ කියලා තෝරන්න කියලා දෙයක් නැහැ. නාලං ධම්මෝ සබ්බේ අභිනිවේෂාය කියලා බුදුහන්සේ දේශනා කරලා තිනවා මේ ලෝකේ කිසිම දෙයක් ගෙවදින්න තරම් වටින ධර්මයක් මේ ලෝකේ නැහැ. ධර්මයක් මේ ලෝකේ නැහැ. මොන දෙයක් අපි පැනලා අල්ලගත්තා නම් මේ අනික් කෙනෙක් ගන්න ඉතල කියලා ගත්තට ඒ අර මතුවෙට දැකපු නිසා වෙච්ච දෙයක්. පොඩ්ඩක් පමා වෙලා ඉඳලා බැලුවා නම් එහෙම මගේ කියාගත් තරම් දෙයක් ලෝකෙම ඇත්තේ නැහැ කියලා. නා සබ්බේ ධර්මා නාලං අභිනවේතාය. මේ ලෝකේ සියලුම ධර්මතා පණහැටි පණහැටි සියලුම ධර්ම කිසිම දෙයකට මේ බැහැලා මම කියලා ගන්න දෙයක් නැහැ මොකද ඔක්කොම එකයි. ඉඳගෙන හිටියත් එකයි සක්මන් කරුවත් එකයි. නමුත් අපි හිතනවා මේ ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොට එන මේ වෙහස මේ කයේ ලෙඩක් වෙන්නේ නැතිව ඉඳගත්තාම හරියයි කියලා. පස්සේ දවසක තේින්නවා ඒ ඉඳගෙන දිගටම හිත සක්මන් කරකට හිටියත් ඉඳගෙන හිටියත් මේ සති සමාධිය එකතු වෙලා බලනකොට විනිවිදලා බලනකොට ওই මතු පිට තියෙන මේක ඇතුලේ ඇත්තේ නැහැ. ඒක නිසා මේ කාමයේ කියලා කියන්නේ මේ ඉරියව් මාරුව තමයි. වර්ණ මාරු කරනවා සතහ මාරු කරනවා. එදාට රූපණ ඊට පස්සේ ඒක සතියේ තද්දට මාරු කරනවා ඊට පස්සේ ගඳට මාරු කරනවා රසට මාරු කරනවා මේ මාරුවේ කිසියම් න්‍යායපත්‍යක් එක්කෙනෙකුටවත් අපලෝකේ නැහැ. ඔයේ මාරු වෙන තරමට අපිට කොහේ ඉන්නවද මොනවත් නැහැ ඉන්න පුළුවන් කාණිවල එකට ගිහිල්ලා වගේ. නමුත් එකම දෙයක් දිහා බලන්න ගියොත් තමයි වෙන්නේ මනුස්සකම. අපි කොච්චර චපලද කොච්චර එකතන ඉන්න බැරි කඩිගායක් තියනවද ඒක liverලා එකතන ඉඳලා බලාගෙන ඉන්න බලාගෙන ඉඳලා කියන එක නා ප්‍රතික්ෂේපත් කරනවා අපි වාවහා බලනකොට ඒ ධර්මතාව පේන්නේ නැහැ කියලා. පේන්නේ නැහැ. ඒක නිසා මේ වගේ එකලාශයක් වෙනකොට ඉස්සරහට කරන්න තියෙන්නේ Taman ඉරියව් මාරු කිරීමෙන් විචල්්‍ය සාධක මාරු කිරීමෙන් පරිශ්‍රණයේ බව වගේ අඩු කරන්න එපා. Tamanගෙන් කරන විචල්්‍ය සාධක මාරු පුළුවන් තරම් අඩු කරලා එකක් තියා බොහෝ වේලා බලා සිටීමෙන් ඒකේ ගැඹුරට යන්න පුළුවන් ගතියනේ. අපි කියන විපස්සනාවේ ඇතුළට යන ගතියට පුළුන්තර උදව් කරනවා. ඒ මුල් වෙලාවේදී මේක තමයි. කාටත් වෙන්නේ ඔක හම්බයක් වගේ. දන්නේ නැහැ මේකට කොහොමද අනුග්‍රහ කරන්න ඕනේ කියලා. අනුග්‍රහ කරන්න තියෙන්නේ අචේතනිකව සිදුවෙන දෙයට ඉඩ ඇట్లా සචේතනිකව කරන දේවල් පුළුන්තර අඩු කරන්න ඉක්වීම ගන්න. විනයනේ වෙන්න. කැප කරන්න. එතකොට මේ අචේතනික වෙන දේවල් මේ සංසිද්ධියේදී තමන්ගේ ලැජ්ජ බයක් ඇති කරගන්න නැතුව මම කෙරුව දේ නෙවෙයි කියලා සැකයක් එන්නේ නැතුව ඒකට යන්නෙන්න දෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ වෙච්චාම ඉස්සරහට කරන්න තියෙන්නේ ඒ අතරමැද ඉරියව් මාර්ගකේ මොනවත් කරන්නේ නැතුව විචල්්‍ය සාධක මාරු කරන්නේ නැතුව ඒවා හේමම තියලා සංසිද්ධියට යන්න ඉඩ දෙන්න කියනවා. ඉතින් ලොකු සංසින්න කාලේ ලොකු සංජාපට කියන්නේ යම් වෙලාවකට මේ වගේ භාවනාවට හිත යාදෙන ගතියක් ආවොත් නාන වේලා වෙනස් කරන්න එපා කැම වේල වෙනස් කරන්න එපා නිින්ද වෙනස් කරන්න එපා අසුරකන පිරිස වෙනස් කරන්න එපා පරිසර වෙනස් කරන්න එපා පුළුවන් තරම් ඒ ඒ සාධක ටික එහෙමම දෙන්න බලන්න අපිට එච්චර පිං නැතිකමයි තියෙන්නේ අපි එහෙම කරලාද පිං නැහැ ඒ නිසා අපිට බොහෝ විට කැම වේල වෙනස් කරන්න වෙනවා නාන වේලා වෙනස් කරන්න වෙනවා නිින්ද වෙනස් කරන්න වෙනවා පරිසර වෙනස් වෙනවා එචර මේ රිට්‍රීට් එකට එන්න හදන්නේ කවුරු හරි කැම තීන්දුව කරපදී ඔබ තීන්දුව කරන්න එපා. කවුරු හරි නිදාගන්න ඇද තීන්දුව කරපදී ඔබ තීන්දුව කරන්න එපා. කවුරු හරි පිළිස තීන්දුව කරපදී ඔබ තීන්දුව කරන්න එපා. කවුරු හරි වෙලා තන තීන්දුව කරපදී ඔබ තීන්දුව කරන්න එපා. ඔබ ඒකට ඇඩ ගන්න බලන්න. අමාරු. අමාරු මොකද මෙතෙක්කල් පොතත්කම කියලා හිතුවේ මට ඕන දේ මට කන්න ඕනේ මට ඕන දේ මම බුදියන්න ඕනේ මට ඕන දේ මට කරන්න ඕනේ මම කෙරුම වෙන්නේ නේ ඒ නිසා රිට්‍රීට් එකට එන එකත් ලොකු පිනක්. ලොකු කැපකිරීමක්. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඉරියව් මාරෝ බලවන් තරම් SMS දාන්න. slowly mindfully silently. ඒක ට්‍රෙන්ඩ් එක කැඩෙන්න කැඩෙන්නේ නැතුව නෙවෙයි කැඩෙන වේගය අඩු වෙනවා. අනිත් මම නිකන් අවුල් කෙරුවා කියන ලැජ්ජා වෙන්නේ ඒක වෙච්ච දෙයිනේ මට බැරිකමට මම පොඩ්ඩක් නලියනක නලියනක අඩු කරනවා. පුළුවන් තරම්. ලොකු තලතුණකමක් ඕනේ. එතකොට මේ සංසිද්ධිය ළඟ ළඟ වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ අත්දැකීම මා මුලින්ම සිටුවේ නිදා වැටීමක් කියන්නේ. නමුත් පසුව සිටුණා සිත නීද මිලිමක්ද කියන්නේ. මෙය වෙන්කර හඳුනාගන්නේ කෙසේද? මේ සමාන පරයන්ක තුන පමණක් 10යි 12 වතාවක් පමණ ළඟ ළඟ සිදුවේ. මේ සිදුවීමට පෙර ආනාපානයේ සියුම්ව දැනෙමින් පවතී. නිදිමත වැනි දෙයක් පැමිණ සතිය ගිලිහි යයි. ඉන්පසු එක වරම හිතට පහරක් වැදුනා ලෙසට ගැස්සී කයද මදක් ඉදිරියට ගැස්සී යයි. මෙහිදී වේදනාවක් ඇතත් හිත හිත ඇතුලේ තියෙන යමක් හෙලියුම් කනවා මෙන්න අපහසුතාවයක් ඇති වේ. එය දැනිය හැකි අපහසුතාවයකි. ඉන්පසු යලි වහා සතියට පැමිණේ. නිදිමතක් නැත්තා නැත. යලි තත්පර 10ක් 15කින් මෙයම සිදුවේ. මෙය නිදාවැටීමක් යයි සිතුණත් භාවනා නොකරන වෙලාවට සිදුවන නිසා නිදාවැටීම් වලදී හිතේ මොළය හෙළුම් කන්වමෙන් දැනෙන්නේ නැති නිසා මෙය ඉහත කී සිත දීන වීමක් දැයි සිතුවා. ඉන්පසු ඒ සිදුවන හැටි බලන්න ලෑස්ති වෙලා ඉන්න කී නිසා එසේ කල්පනාවෙන් සිටියා. මෙසේ සතිය වැඩි කරගෙන කල්පනාවෙන් ඉන්න විට ඒ සිදුවීම ක්‍රමයෙන් නැතිව ගියා. සිත කය සැහැල්ලුවේ මේ මොහොතේ අවධානයේ පමණක් පැවතුන තත්ත්වයක් ඉතිරි භාවනා කාලයේ ඉතිරි භාවනා කාලය තුල ඇති වුණා. ගරු ස්වාමීන් වහන්සේ මේ නිදාගැටීමක්ද සිත ලීන වීමක්ද හඳුනාගත හැකිද? සිත ලීන වීමකදී ඒක සූදානම්ව යාමට තියෙන්නේ කුමක් සඳහාද? එනම් සූදානම්ව ගිය විට එය සිදුවීම නතර වනවාද නැතිනම් එය තවදුරටත් සිදුවන අතර එහි මුලැමැදාග වශයෙන් ගැනීමද සිදුවන්නේ පහදා දෙන්න තේරුවන් තරයි අදාළ සරුතු ටික ඔක්කොම තියෙනවා තරම්බ කරලා තියෙනවා ඊට අඩු වෙලක් තියෙනවා නැත්නම් ඇලීන භාවය අඩු වෙලක් තියෙනවා නමුත් තාම අර මේක පිළිබඳව සම්පජන්්‍ය නැහැ මේකම දහරි කියලා මෙච්චර දිගට ලියන්නේ මොකද්දෝ සැකේකුත් තියෙනවා. ඉතින් ඒක විශ්වසුයි නැතත් ඔය වැඩිම දිගට කරගෙන කරගෙන යනකොට වෙන්නේ සැකේ අඩු වෙලා විශ්වසනීයත්වය වැඩි වෙනවා. එනමුත් මේකට අපි උදව්වක් විදියට නැත්තම් සහයෝගයක් විදියට දැන් දැකලා තියෙනවා විස්තර වෙලා තියෙනවා මේ කියන தත්යෙන් අවදි වෙනකොටම ගැස්මක් ඇති වෙනවා ටික වෙලාවකින් සතුප්පාදේ සිද්ධ වෙනවා සතුප්පාදේ කියලා කියන්නේ අරමුණට හිත යනවා. මේක තමයි පටන් ගන්න තැන. ඉස්සරහට ඉස්සරහට යනකොට මේක වෙන දෙයක් මේක භාවනායි පැත්තරම කියනවා නම් ලීන භාවයක් න භාවනා ජීවනක් කියලා ගන්න පුළුවන්. එහෙමනම් ඉස්සරහට යනකොට අර කියවපු ආනාපානේ ශියුම් වෙනවා. එකම අරමුණක හිත තියනා වගේ ලකුණු වගේක් තියෙනවා. මේ தත්ත්වේ පටන් ගන්න. එතකොට අපි නැගිටිට පස්සේ වෙන එකක් ගන්නවා. පටන් ගන්න පැත්තේ ලකුණු එකතරේ වෙන්නේ නැහැ ඒක. මේ විට විට හිත සකස් කරනවා. මේ දෙක දැනගත්තට පස්සේ අපි මුලයි අගයි දෙක දන්නවා වගේ. මේ දෙක දැනගත්තට දැනගන්න දැනගන්න මේක මැදදී දැන් ඉස්සර වගේ නිින්දක් කියවන නිින්දට අවදි වීමක් සිද්ධ වෙනවා. දැන් තේරෙන්න පටන් ගන්නවා මේ අතරමැද තත්ත්වෙදී අරමුණක් මොනක්වත් නැහැ. හැබැයි සතිය තියෙනවා. අරමුණක් වකක්වත් නැහැ. සමාධියක් තියෙනවා. අරමුණක් මොකක්වත් නැහැ. ඉතර වගේ නින්දද්ද ලියන භාවයක්ද නැහැ. දැනුම තියෙනවා. ඒක මානව මානව මනසක තියෙන සත්‍යක් නෙවෙයි. ඒක අමානුෂිකයි කියලා මම කියන්නේ. එතෙන් යන්න නම් නැගිටුණාට පස්සේ සතිය පිටවට සතු උපාදී ඇති කරගන්න යන ලකුණු බලන්න දැන් දැනගන්න මේ බලකොටුවට දෙපැත්තකින් දැන් පහර දෙනවා තුන් පැත්ත පහර දීම තමයි බලකොටුව ඇතුලේදී දැනුම අවදියක් ඇති වෙන පටන් අර ගන්නවා එතකොට තමයි තේරුම් අර ගන්නවා මේක බයෙන් පැත්තකටලා හිරන මේක නිින්ද කියලා නම් කරන්න පුළුවන්. නමුත් මේක බය නිින්ද නෙවෙයි. මේක ලීන වීමක් සංකේවී ගැනීමක් කිව්වම හිතේ පෞරුෂත්වය වැඩෙනවා. හිතේ මේකට අවදි වෙන්න ඕන ගැතිය වැඩෙනකොට මේ මොනවාක්වත් නැති තැන දැන එන දැනුමේ මමායනයක් නැහැ, මාන්නෙත් නැහැ, තෘෂ්ණාවක් නැහැ. මම දන්නවා කියලා එකක් එතන ඉන්නේ නැහැ. ඒක ඔක්කොම තියෙන්නේ ඔය මේ මොලටයි යකටයි දෙපැත්තේ නේද හරිය දැනීමක් තියෙනවා ඒක මට අයිති එකක් නෙවෙයි. ඊගෙන මාන්න කරන දෙයක් නැහැ. මොකක්වත්ම නැහැ. රූප ලෝකේ මොකක්වත්ම නැහැ. තණ්හා කරන්න දෙයක්වත් නැහැ මොකද ආසාවෙන් ගන්න බෑ මේක. එතකොට තේනවා මේ ජීවිතේ මේ කංකටළු මැදම නිවනේ නියෝජනයක් මේකේ තියෙනවා. මට පුළුවන් මේක වැඩි කරන්න. මට පුළුවන් මේක දෙවේලේ පවතින එකක් කරන්න. එහෙම නැත්නම් දවල්ට කනවා රැයට කනවා විදිහට මේක සමීප කරගන්න පුළුවන් ද කියන දැනුම එන්නේ මේකට ජයග්‍රහීව සාර්ථකව මුණ දීපු කෙනාට. ඉතින් ඔය ඒකේ පියවරවල ලකුණු පෙන්නලා තියෙනවා. ඉදිරියට මේ විදිහට කරගෙන යන්න තීන්දුව කරන්න එපා. නින්දත් කියලා තීන්දුව කරන්නත් එපා. දීන වීපද්ද තීන්දුව කරන්නත් එපා. නමුත් තමයි තේරෙනවා නම් සතිය සෙල්ලම් පාමින් එහෙම නැත්නම් සතිය සෙල්ලක්කාරකම් කරමින් නොදන්න ශේෂ්ත්‍රයකට පාර දීගෙන පාර දීගෙන යනවයි කියලා අන්න ඒකට පොඩ්ඩක් අනුග්‍රහ කරන්න. එතකොට අපි අපේ හිතේ යටි හිතට බහිනවා. මම යගේ උඩු හිත යටි හිතට බහිනවා. ඒක වෙන්නේ සාමාන්‍යයෙන් කොලේ වහලා ගහන්නේ. මෙතනදී සතිය ආලෝකයේ අර්ථෙම වෙන්න ඉඩ තියෙනවා. එතකොට යන්නේ යටි හිතෙන් අපි ඔක්කොම සමානයි කියලා ඔය කාල්ජුන් ප්‍රකාශ කරා යුනිවර්සල් සබ්කොන්ෂස් කියනවා ඒක. උඩු හිතේ විතරයි ඥාන පරිමේකක් තියෙන්නේ. උඩු හිතේ විතරයි ජය පරාජය තියෙන්නේ. යටි හිතේ ඔක්කොම සමානයි. ඒ නිසා අපි යටි හිතට යනවයි කියලා කියන්නේ මනුස්සත්වයේ තේරුම් ගන්න. උඩු හිතේ ඉන්නකන් අපි මූල ධර්මවාදී. අපි මොකක් හරි අල්ලගෙන එක්ක පාටියක් අල්ලගෙන එහෙම නම් මොකක් හරි නටන. යටි හිත කියන්නේ නටන දෙයක් නෑ. උඩු හිතට යන්න පුළුවන්. ඒක විතරයි ජීවත් වෙනවා කියන්නේ. ඔය උඩු විතේ ඉන්න හතියක් මේක මේ කෝලම් විතරයි තියෙන්නේ. ලීලාවල් තියෙනවා. නාඩගම තියෙනවා, හීනයක් තියෙනවා. අතීතේ නැමුණක්. එතකොට ප්‍රകൃතිය තියෙන නිසා අපි මේ දෙකල් ගියේ නැති ලෝකයක්. හැබැයි මේක තමයි මනුස්සකම කියන්නේ. ඒ වගේ වරින් වර වරින් වර ගියේ එකනට ඒක තමයි මගේ හැබෑ නිවහන කියලා තේරෙන දවස් තමයි සෝවන් වෙනවා කියන්නේ. මේකයි මගේ නියම gedara මම මේ ඉන්නේ කාගේදෝ බයිලවල නටන ලෝකෙක. අතන නෑ එහෙම එකක්. ඒක දකින්න වෙලාවේ ඕවන් කියන්නේ මේක තමයි ප්‍රകൃතිය. මේක තමයි අප්පගේ බුදලේ. මෙතෙන්ද යන්න ඕන කියලා එන අලෙක්කප්ප සාධි තමයි සෝවන් වෙනවා කියන්නේ. ඊට පස්සේ ඒක සාක්ෂාත් කරනවා එක එක මාර්ග ඥාන වලින්. මේ සාක්ෂාත් කරන දෙයක් නෑ ඒක දීපු දෙයක්. නමුත් මම මේ තණ්හාවක බැඳලා ඉන්නේ. මාන්නක බැඳලා ඉන්නේ. මගේ කුට්ටිය කඩා ගන්න හදන්නේ. කැඩුනොත් කැරලයි. කැඩුවේ නැත්නම් සමස්ත ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ මේ ගංගා ගංගක ඉඳපු වතුර මොහොතකට බහින වෙලාවක් කියලා හිතාගන්න. එතකොට ගඟේ අනන්‍යතාවය නැති වෙනවා. ඒකට සිලිලාරය කියලා කියනවා. ඊට පස්සේ මහ ජල කඳට එකතු වුණා. අරකම තමයි හැබැයි නමේ ගමේ ගඟේ නම කියන්න බෑ. දැන් අපි මිරිදිය නෙමෙයි කරදීට එකතු වෙනවා. අන්න ඒකතුව තමයි ඔය සිද්ධ වෙන්නේ පෙරමඟ ලකුණු පෙන්වන්නේ. ධර්ම ක්‍රමයකින් මේකට ලියලා තියෙන එකේ තියෙනවා දැහෙන්න ක්‍රම සහ විදි පාවිච්චි කරලා තියෙනවා. ඒකම වඩා විශ්වාසයෙන් ඇති කරන්නයි මම මේ තොරතුරු ටික දුන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපානයේදී ආස්වාදයේ සිටිලට ප්‍රාශ්වාසයේ උණුසුමට දැනෙන විනාඩි 5කින් පමණ ආනාපානයේ ගෙවි යයි. සතිය ඇති නමුත් තවම ඒ ප්‍රබල සතියක් නොවේ. සිතිවිලි බහුලව සතියට අභියෝග කරයි. මේ වන විට මූල කර්මස්ථානයේ ගෙවි ඇති බැවි සිත සංසුන් කර ගැනීම අපහසුයි. මෙහිදී මූල කර්මස්ථානයේ නොමැතිව සතිය වර්ධනය කරගන්නේ කෙසේද? දෙවෙනි කොටස. මෙහිදී මතුවන සියලු සිතිවිලි සංඥා ආදිය පොළොන් තෙලිස් සංවේක සලකා බැහැර කිරීම සුදුසුද? ඔබ හිතේ තෙල්වන් කරන්නේ ඒ අර කියපු නිදර්ශනය නෝ කියන්නේ. ඒක ඉදිරිපත් කිරීම එච්චරම පිරිසුදු නෑ නමුත් මුල්ලාතිය කියන්න පුළුවන්. රූප ධර්ම යම් ආකාරයකින් දඟලනතෝ බලන් ඉඳි එක තැම්පත් වෙනවා. රූපයන්ව තණ්හාට යන්නේ අනේක තවත් අරිසෙනවා. ඒ වාගෙම තමයි රූප ධර්මයේ නැති තැන පිළිබඳව කලබල වෙන්න පටන් ගත්තොත් හිත දිගටම කලබල වෙනවා. රූප ධර්මයේ නැහැ අරමුණක් නැහැ. අරූපේ ඉන්න පුළුවන් රූප වලට කරපු වැඩිමයි මේක දැක්කේ නැතුව වගේ කරව බලන්න ඕකත් tempat වීම තමයි ඒ වෙන විදිහකට කියන්නේ තියෙන්නේ ඒ රූප නතර උලා නැත්නම් අරමුණක් නැතුව සතියේ ඉන්නකොට මොකද්ද කරන්න ඕන කියලා හැම කෙනාම අහනවා ප්‍රශ්නේ සාධාරණයි උත්තරේ දෙන්නේ යමක් නොකර හිටපන් කියන එක ඒක කරන්න බෑ මොනවා හරි කරන්න කියලා නිකන් ඉඳේවා කොහොම හරි ගාබල්ලා බම්බේසන් කියලා ඒකෙත් පෙත්තන් ගන්නවා. ඉතින් ඒක. එදා හික්මීමක් මෙතන තියෙන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. සීල ශික්ෂාවේදී අපි කාය වචන දෙකේ ක්‍රම දිනකම් පුළුවන් තරම් අඩු කරනවා. තුචරිත නැතුව ඉන්න. සමාධි ශික්ෂාවේදී කාය සංකාර වචී සංකාර දෙක අපි අඩිය මට්ටමෙමුත් නතර කරනවා. විපස්සනාදී කරන්නේ සංඥා වේදනා දෙකත් මේ හඳුනා ගැනීම තහ විඳින් දෙකත් විඳින් නැති කෙනෙක් වගේ හඳුනා නැති කෙනෙක් වගේ ක්‍රියාකාරකම් වල ඊටත් වැඩි කැපට මට්ටමේ නතර කිරීමේ හැකියාවට අපි කියන්නේ ශික්ෂාව කියලා. ඒ කියන්නේ යමක් නොකර සිටීම. මේකේ බැරිකම තමයි තියෙන්නේ. දැන් මේ මොකද්ද බැරි? නිකන් ඉඳලා. කඩිගාය. ඉතින් ඒක කාටවත් පිළිලෙක කාටවත් මේකට කරන්න දෙයක් නැහැ. කවදා හරි මේ හැම දුකක්ම එන්නේ තියෙන ගාය නිසා ඊළඟන අන්නේ කවුරු දුක දෙන කෙනෙක් නැහැ. තමන්මයි මේක ගන්න. ඒ නිසා දැන්වත් අඩුවානේ ඉස්සරහට දෙපක් හිතාගෙන චනමාත්‍ර වශයෙන් හෝ යමක් නොකර සිටීමෙන් යමක් නොකර සිටින කියන්නේ යමක් සිද්ධ නොවී තියෙනවා කියන එක නෙවෙයි. ඉබේ සිද්ධ වෙන ගොඩාක් යනවා. ඒක තියා බලලා මගෙන් මොකුත් දාන්නේ මම මොකුත් කරන්නේ මම කිසිම සංස්කරණයක් කරන්නේ මම උපේ උපාදාන චේතසා අදිඨාන අභිනිවේෂානුසය කියන දේවල් දැනගෙන නොකරන කයි. කොච්චර කිව්වත් හෙටත් ඔය කෙනා ඔය ප්‍රශ්නේ මෙහෙටත් අහන්න පුළුවන්. තරහ වෙන්නත් එපයි කියලා කියනවා. නැවත තරහ වෙන්නයි කියන්නේ නැහැ මොකද ගොඩ එන්නේ එක සැරකින් දෙකකින් උපදෙස් ලැබලා නෙවෙයි. ලොකු සාංශේ ලියලා තියෙනවා මේ වැරද්දම ශේෂරයක් කිව්වත් කෙරුවත් 101 වෙනි වතාවට සමාව දෙන්නේ කියලා. ඔක්කොම වෙන ක්‍රමයක් නැහැ. 101ක් අහන්න පුළුවන් කියලා. ඒතර කියනවා 102ට සමාදීපං යටිලියලා තියෙනවා බරපතල ලෙඩද සුව වෙන වෙලාවල් ඇත. ඒකට <laughs> හිතා ගන්න බුදුහාමරනේ මහා කරුණාව කියන එක මොන වගේ එකක් වෙන්නේ නැද්ද කියලා. මේ සාමාන්‍ය තුන් සැරේනේ අවස්ථාව දෙන්නේ ලෝකේ. 1 2 3 ඉවරයි. මේකට අසීමිත අවස්ථාවක් දෙන්නේ. ඊය කියන්නේ යමක් නොකර හිටවා. සංස්කරණය නොකර හිටවා. කතන්දර කොටන්න තු හිටවා. මේ පැහැදිලි විදියට බොරදී දාන්න නැතුව හිටපන්. යන්නේකට යන්නදල්ලා හිටපන්. ගඟ ළඟ වාඩිලා ගඟට ගලන්න හදපන් එළි ගන්න එපා. කකුල දාන්න එපා. ඔය නිකන් නෝට ඇඟිලි වල ප්‍රශ්නයක් නැහැ කියලා ඇඟිලි ගන්න. ගහපු ගමන් තමයි. ගහපු ගමන් ගඟ කැළඹෙනවා. ගහපු ප්‍රමාණයට තමයි. එදාට තේරෙනවා අපි සංසාරේ කොච්චර දුකට කැමතිද කියලා. අපි සංසාරේ කොච්චර ආතතියට කැමතිද කියලා. අපි සංසාරයේ දුක සහ අතතිය බව ගන්න එලිපිට සහ හොරෙන් මොන තරම් සැලසුම් කරනවද කියලා. ඒක ලෙවලෙන් අඬනවා මරෙන්න අඬනවා ආකන්නේ රෙද්දත් දාගෙන කනවා කනවා කනවා කියලා අඬනවා පොළොන් කෙලිස්සොත් ඉන්නා ඒකට ඔක්කොම සතු ඉන්නවා. ස්වාමීන් වහන්සේ උදු දුසොල මත ආස්වාද පාස්කස් වාගේ පස්සේ දැනීම හොඳින් ඇත. එහි මුල මැද අග පිළිබඳ වැටහීම නැත. මෙතන මම නැවතී ඇතැයි සිතමි. කරුණාකර ඉදිරියට යාමට උපදෙස් දෙන්න. තේරුවන් සරණයි. මෙතන නතරුණත් ඒක නිවන කියලා හිතගන්න. එච්චරයි. යම් වෙලාවක නන්නත්තර වෙන හිත එක චිත්තක්ෂණයකට මම දැන් ඉඳගෙන ඉන්නවා කියන එකට ගන්න පුළුවන් නම් කියන්නේ ඒ චිත්තක්ෂණය තමයි නිවන කියන්නේ. ඊට පස්සේ මම දැන් ඉඳගෙන ඉන්නවා කියන එකේ උඩුකයට හිත ගත්තයි කියලා ඉතින්. ආ ඒක ඊටත් වැඩිය හොඳ නිවන. උඩුකයෙන් නාසිකාග්‍රේට ගත්තා නම් ඊටත් ඒක තමයි නිවන කියන්නේ. ඉතින් දැන් ඉතින් එපා නම් දැන් මොකද කරන්නේ? දැන් ඒක කම්මැලි නම් මොනවා කරන්නේ? දුව දෙන්නම් කියපු හන්ද ඔපිදුව දුන්නා. දැවැද්දත් ඉල්ලු හන්ද ඒකත් දුන්නා. දුවයි දැවැදි දෙයම දුන්නා බෑනා ඒවා අපහු දුන්නා ඉතින් අපි මක් කරන්ද පරින්දු වේ ගෙදර යන්න කියලා nari බැරෙකදී පිටු ටික දීලා තියෙනවා දැන් කියනවා මොකද මොකද වගේ නිසා භාවනාවේ තරම්ම ඍජුයි ඒ තරම්ම ප්‍රතිපදානක දෙයක් කවුරුවක් හිතන්නේ මේ භාවනා ප්‍රතිපලයක් කියලා ඒගොල්ලෝ හිතන්නේ දිලිසෙන එකක් ඇති කොහේ හරි ඉදට නැගුව රත්තරන් ඉනි මගක් වගේ එකක්. ඒක උඩ නගරයක් ඇති සිරුදින් අංග සම්පූර්ණ වෙච්ච එකක්. ඒකට යනකම් මේ කරදරේ. නාසිකාග්‍රේ හිත තියෙනවනම් ආනපන පේනවනම් මුලමැදක පේනවනම් ඒක නිවන කියලා හිතාගන්න බලන්න මගේ හිත ඒ ප්‍රයකත්ත නිවනට කොච්චර වෛර කරනවද කියලා. උඹට බලලා පැටව වදලා ඒකෙම පැටව කනවනම් මොකද කරන්නේ? අයිතියක් තියෙනවා. බැලේට අයිතියක් තියෙන පැටව කන. කන. එයාගේ අපි බොහොම මහරෙන් නිවන ප්‍රස්තුත කරනවා. ප්‍රසූත කරනවා. කියලා කාබාසිනිය කරනවා. නිසායේ ඒක දන්නේ නැතිකම නිවන ඉතිවට ඒක නිවන කියලා දන්නේ නැත්නම් තමයි නිවන පෙරමඟ ලකුණක්. එහෙනම් මේ නිවන පිළිබඳව పూర్ව පුබ්බංගයක් පුදුව නිමිත්තක් කියලා දන්නේ නැත්නම් නිවන එන හැම වෙලාවෙම කම්මැලිකම නීරසකම ඒකාකාරීකම පහළු ගතිය අසරණ ගතිය තමයි ඒකේ තියෙන බොඳ වෙච්ච ගතිය ඒක මාරය අපිව දුන්නත් ඒක නොගන්න හදලා තියෙනවා ඉතින් මුතර ඥානතර නිවන උපේන හැටි කියලා දෙන්න වෙන එක ඊට පස්සේ දෙක කියන්නේ නෝ ආගේ කරන්නේ කියන සත්‍ය කියලා දෙන සම්පජඤ්ඤයත් කියලා දෙන්නවා මේ දෙක එකට හිටින්නේ නැහැ උපයවුවට ඒකට අගය කරන්න දන්නේ නැත්නම් පයට පැකිලා වැදුනට කණා මණිකක් ඇවිදලා ගනීද? ගන්න උදන්නේ මණිකක් පය වැදුනට කණ ඇවිදලා ගන්න මොකද අයියෙන් බයිනවා වැඩි ගාල බර වැඩි ඉන්න. ඉතින් සාමාන්‍ය අම්ම මතක් කරලා බයිනවා නම් අමන්නේ කලකට මණිකකට ඊට වැඩි ටිකක් වැඩිපුර අයියෙන් බැලලා යනවා. ඒක පේන්නේ නැහැ. ඒ නිසා සියල්ලට ඉස්සලා මේ විනතිය දැන ගැනීමටයි අපි මේ සාකච්ඡා කරන්නේ. බණ අහන්නේ නැවත නැවතත් කරලා බණ භාවනා කරන්න නැත්නම් ගනුදෙනු කරන්නේ. මේක ඔය කියන තරම් අමාරු එකක් නෙවෙයි. ඒක පැත්තකින් බලනකොට. නමුත් මේ ඇතිදී ඇති හැටියට අවබෝධ කරන කෙනෙක් කොච්චර අමාරුද? ඒක නිසා මුද්‍රෙන්ස් කියන කොහොමද මේක ගැඹුරුයි කියලා. ඔය එකත් ගැඹුරුයි. හොයපදී මේ මේ හරිදී කිනක දන්නේ නැතිකම නිසා අපි කිරි ගොමයි දෙකම එක කලයට ගන්නවා. කිරි කලයකට එක ගොම කඳුලක් තිබුණත් කිරි කලයයි ගොම කඳුලයි කියලා කියන නිසා කිරි ගන්න හදනවා නම් ගොම අයින් කරන්න ගොමන් කිරි දෙකම එකම වැසිකින් තමයි එන්නේ. ඒකම රක්ක පැත්තේ. ඒකට දෙක වෙන් කරලා තියාගන්න. ඒ නිසා මේක නිවන කියලා ගන්න කියලා බලන්න මට කොච්චරක් මේකට අනුග්‍රහ කරන්න පුළුවන්ද කියලා. අන්න එදාට සත්පුරුෂ ගතිමත් වෙලා එනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය සති භාවනාවේදී ආස්වාදයේ සහ ප්‍රාශ්වාසයේ දෙස අවධානයෙන් බලා සිටියෙමි. ඒ දෙස බලා සිටින විට උදරයේ දිගහැරීම සහ හැකිලීම නිරීක්ෂණය කිරීමට පුළුවන් විය. ඒ විනාඩි 15ක් විතර නිරීක්ෂණය කරන විට ආස්වාදයේ ප්‍රාශ්වාසයට වඩා දීර්ඝ බව දැනුනි. එම අවස්ථාවේදී මට බාහිරින් ශබ්ද ඇසුණද ඒ ගැන සිත යොමු වූයේ නැත. ටික වේලාවක් ඒ විදිහට සිටින විට ආස්වාදයේ සහ ප්‍රාශ්වාසයේ නොදැනී ගියේය. වර්තන ඇතුළත හිස් බවක් දැනෙන. ඊට පස්සේ විවිධ වර්ණේ බලාකුළු පාමින ගතිය විනාඩි 4ක් පමණ තිබින. ඉන්පසු මගේ සිතට අරමුණු ආවත් ඒ ගැන මා සිතා ඒ ගැන නොසිතා සිටියෙමි. නැවතත් පෙරලෙකටම ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දැනුනේ නැත. මේ විදිහට විනාඩි 8ක් පමණ අලස ගතියක් ඇති ඉන්න විට අල්ප ගතියක් ඇති විය. එම නිසා මෛත්‍රී භාවනාව කිරීමට පටන් ගතිමි. මෙලෙස අරමුණක් නැති වී ඉන්න විට මෛත්‍රී භාවනාව කිරීම සුදුසුද? එනි සුදුසු නම් කළ යුතු ක්‍රියාමාර්ග සරණින් පහදා දෙන්න. ඔබට දීර්ඝායුෂ ලැබේවා. නිකන් ඉන්න කිව්වට කවදාකවත් බෑ. මොනවා හරි කඩලෝරු ටිකක් හරි ගමන්නේ එලා කඩල ටිකක් හරි කන්නවා. පොපඩන් හරි ගමන්නේ. නිකන් නම් ඉතින් පඩලද හොඳ පොපඩන් හොඳ කියලා මම අමාරු මෙච්චර අසද්ද පිරිසුදු කරගත්තට පස්සේ ඊගාට මොනක් ආවද එතන දාන්න ඕනේ කියලා අහනවා. පව් කියලා හිතලා වෙලා. ඒ නිසා ඒ අඳුරන්නේ නැතිකම මේ පෙරලා තියෙන්නේ මොනවත් නැති කෙලෙස් නැති තත්ත්වයක්. ඒකට හිත සංස්කරණ කරන්නදී මේකට මයිටි ටිකක් කරපන්, මේකට ධනුස්සිත කරපන්, මේකට අසුභ කරපන් කියලා. අපි නැවත සංස්කාරයක් ඔතෙන් දාගෙන ඊට පස්සේ අහනවා ඒකද හොඳ මේකද හොඳ කියලා. ඒක මොනවාක් නොකර හිටපන් කියන එක තිබියදී ඉන්නම බෑ. ඕකෝ අපි හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද ඒ තරම්ම අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහලා පුරුදු වෙලා. වෙන මොකක්වත් නැහැ. නිකන් ඉන්න බෑ නම් අඩු ගානේ නව කතාවක් කියමු. එක්ක රේඩියෝ ගලා ගන්න. නැත්නම් ටෙලිවිෂන් එක දාන්න. නැත්නම් ගානට කතා කරන්න. එහෙම නැත්නම් වන්දනාව වන්දනාව යන්න අපේ කල්පනාව යන් වන්දනාව වන්දනාව මට හරි පාළුයි ළමයෝ ඉතින් වන්දනාවක් හරි දැක්ක කරගන්න ඊට පස්සේ නැත්තම් මොනවා හරි එකක් මේ හිත යකයි කම්මල වගේ විවේකයට කැමතිද මොනවා හරි එකක් දැන ඊට පස්සේ කියනවා මම ඉතින් නරක දෙයක්ද කියන්නේ මෛත්‍රී භාවනාවනේ මම මේ කියන්නේ බුද්ධානුස්සතියනේ මම කියන්නේ අසුබෙනේ මම කියන්නේ දෙතිස් කුණ පෙනේ. ඕකට ස්වාමීන් වහන්සේ බයිනවද? මනේ මම බඳින්න යන්නේ මං කියන්නේ මේ යමක් නොකර සිටීම තියෙන අපහසුකම් බලන්න. ඒකට අපි දඩමීම කරගන්නවා බුදුනුත් දඩමීම කරගන්නවා. ඒකේ ප්‍රශ්නේ අපේ හිතට එහෙම එහෙම නැහැ. සාමාන්‍ය කාම ලෝකේ මනුස්සයා කාමයේ දඩමීම කරගන්නවා. ධර්මයේ ඉන්නේ කෙනා ධර්මයේ දඩමීම කරගන්නවා. මොකක් හරි ළඟ තියෙන දෙයක් අල්ලගෙන දා ගන්නවා. ඉන්න බෑ. ඒ නිසා අදිෂ්ඨාන කරගෙන යන්නේ මේ මාර්ගයෙන් පිරිසුදු කරගත්ත එකට. අනේ පෑදීදියට පොරදීෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා. ඒකයි අදිෂ්ඨානේ තියාගෙන යන්න වෙන මොකක් කරන්න එපා. ඔයාලට කැමති දේක් දාලා බලන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. කොයි දේ තමයි කක්කා. එච්චරයි කියන්නේ. ඒ වෙනුවට නොදා සිටීමේ පෙරලිකාර විශ්යයි බුදු ජනස දෙන්න හදන එක අමාරුකම් බලන්න. ඒකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. පිට දෙයක් හම්බන්දක් නැහැ මේ චිත්තක්ෂණයමයි අර ඇසුරේ තව දෙයක් එක්ක ගලතිලා ඉන්න තියෙන ඒ ඒ ගැලතීම නැත්නම් කෙලසෙන කියන වචන පාවිච්චි කරන බුදුරජාණන්සේ නිර්මලයි කියලා කියන්නේ මොනවත් එක්ක ගැලතෙන්නේ නැහැ නිර්මල වෙච්ච ගමන් ඒකට මොනවා හරි අපි මාත්‍යක් කියලනවා මොනවා හරි ප්‍රතිවාදයක් දාන්න හදනවා ඒක කියන කෙලසෙනවා කියලා කියන්නේ තවත් එක්ක ගැලතෙනවා බුදුරජාණන්සේගේ පළවෙනිම ගුණය තමයි අරහං අරහං කියලා කියන පිවිතුරුයි පිවිතුරු කරගත්තට පස්සේ මොනම හේතුවක් නිසාවත් මොනම දෙයක්වත් ඒකට වැටෙන්න දෙන්නේ නැහැ. පිවිතුරුකම රැකපුවාම පූජනීයත්වයෙන් පූජනීයත්වයට යනවා. අපිට ඒක වුරුදු නැහැ අපි හැම වෙලාවෙම මහත්තු ප්‍රතිවාපදාල කලවම් කරගෙන තියෙනවා. ඒ නිසා මේ අදිෂ්ඨානයෙන් භාවනා කරන්න ඉතරයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන කියා භාවනාව පුරුදු කර යෝගී යෝගිනියෙක් නී. අවුරුදු 3ක පමණ කාලයක් සිට භාවනා කරමි. මේ දිනවල භාවනාව කරගෙන යන්නේ ඇඟේ ඇති කම්පනයන් මෙනෙහි කරගෙනයි. ඒ සියුම් වූ පසු ශරීරයේ ඉදිරියට සම්පූර්ණයෙන් පහත් වේ. පහත් වී සිටින විට සියුම් බව සියුම්ව කම්පනය දැනේ. නමුත් මම ශරීරයේ කෙලින් කරමි. එවිට කම්පනය ගොරෝසුවට දැනේ. නැවත නැවතත් මේ දෙකම චක්‍රයක් ලෙස සිදුවේ. ඉදිරියට යාමට උපදෙස් දෙන්න. තෙරුවන් සරණයි. ඔයගෙදී පුළුවන් තරම් ඒ ශරීරයේ ඉරියව්ව හිතාමතා වෙනස් කරන්න යන්න එපා. ඒක දෙපැත්තකින් බලපානවා. Taman කම්පන වේග දිහා බලනකොට කම්පන වේග සියුම් වෙන්න වෙන්න මේක වැක්කිරන ගතියක් එන්න පටන් ගන්නවා. මොකද එල්ලේ නැති වෙනවා. මුළු එකම ගොජ දාන්න පටන් ගන්නවා. මුළු හැම තැනම සාන්තතිය පේනවා. එතකොට එල්ලේ නැති වෙච්චාම හිත මල් කෙලින්න සිටි වගේ පාත් වෙනවා. එතකොට අපට තේරෙනවා අපි මේ යමක يعني තණ්හාවක් හෝ මාන්නයක් හෝ දික්තියක් එල්ලෙච්ච ගමන් මේක නැගිටලා මේ යුද්ධට ලැස්ති සෙබලෙක් වගේ ලැස්ති. තණ්හා මාන දික් නැතිවෙච්ච ගමන් එහෙම වැක්කෙන්න ගතියට එනවා. ඒකෝට පේනවා මේ කයවත් Tamanට කියලා නැහැ. දැන් කයත් සාක්ෂි වෙනවා. ඒකට පවතින්න බෑ. ඉතින් ඒකකොට ඒක හිතලා ගත් එකක් නෙවෙයිනේ. ඒතර Tamanට තේරෙනවා එක්කෝ ඉන්නේ ඉන්නේ ඉරියව්ව වැක්කෙච්ච ගතිය එනවා. එහෙම නැත්නම් ඒක ඔළුව ඉස්සරහට පාත් වෙනවා. එහෙම නැත්නම් මේ අතපය රැකගෙන පටන් ගන්නවා. මේ தත්ත්වේ ඉඳදී යමක් නොකර ඉන්න පුළුවන් නම් එහෙම මේ කය හදාගත්ත ඒ කයේ මන අපේ. පොඩි කාවේ මන අපේ. එහෙම කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. උඩට ගත්තා කියලා අකුසලයක්වත් පවක් සිද්ධ වෙනවා කියන එක නෙවෙයි. නමුත් ඒකට ආය චේතනාතෝගයක් මේකට වැටෙනවා. සංස්කාරතෝගයක් වැටෙනවා. ඒකට ලියලා කියන විදිහටම ආය කම්පණ මේක වේගවත් ගොරෝසු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බලන්න මේක මම හිතලා කරපු දෙයක් නෙවෙයි. කය වැක්කෙන ගතිය තියෙනවා. ලැජ්ජයි තමයි. විශේෂයෙන්ම ඒක තරුණ පිරිස වලට මේක හරි අමාරුයි මොන දෙන්න. ඒ කාරණේ V shape body එක තියාන බුම්බගෙන ඉඳලා නිරුදු වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඒව මොකුත් නැහැ නේද? දැන් ඉතින් කකුල ඔළුව දාක්කුවේ දාගෙන ඉන්න එකයි තියෙන්නේ. එහෙම ඉඳද්දි මේ මේක වෙච්ච දෙයක් කරපු දෙ නෙවෙයි යමක් නොකර සිටීම කියලා කියන්නේ ඉරියව් හදනවා හදන්න ගන්නෙම මාන්නයක් හරහා වෙන්න පුළුවන්, තණ්හාව හරහා වෙන්න පුළුවන්, මමයිනේ හරහා වෙන්න පුළුවන්. ඒක දැනකට කරනවා නම් ප්‍රශ්නයක් නෑ. කොහෙන්ද මේ මේ තල්ලුව එන්නේ කියලා එක්ක බලන්න එහෙම නැත්නම් නෑ උඹ හදාගත්ත එකනේ බොට ඕන විදිහට හිටපන් කියලා Taman වැඩි වේලාවක් ඉවසීලෙන් ඒක ඉන්න පටන් ගත්තොත් තේරෙනවා මේ කම්පන වේග තැම්පත් වෙන ගමනක දැන් ඉන්නේ tempat වෙන ගමනක ඉඳ ඉඳ කය සහ හිත පිටේ වශයෙන් අපේ පාන ශක්තිය ගිලින්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම ආයෙ නැති වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මාන්නේ නැති වෙන්න පටන් ගන්නවා. නැත්නම් මේ කයේ තියෙන පෞරුෂත්වයේ තියෙන ආශාව නැති වෙන්න පටන් ගන්නවා. ඒක තාමත්ම ලොකුම ලෝකේ ලොකුම දානයි. අතහැරීම, දීලා දෙවීම. අමාරු කරන්නේ ඒක නිසා බුදුජානනාංශය මේකට ප්‍රතිසල්ලාන්නේ කියන වචන පාවිච්චි කරනවා. සංගවිසින්නේ. තමන් නිකන් මේ පටිසල්ලාණයි කියලා කියන්නේ ඉඳගෙන ඉන්න පරියන්කේට පටිසල්ලාණයි කියලා කියන්නේ හැංගවිලා කරන්නේ මොකද මේක ඒ තමන්ගේ කය ඒ විදිහට වැක්කෙන්නෝ දකින්න එක. එතන මගේ හිත මට ඕන තැනක පවත්වන්න බැරි කම ප්‍රසිද්ධිය අපිට පිළිගන්න අමාරුයි. මේකට වෙන උත්තරයක් වශයෙන් තමයි මේක සාමූහික භාවනාවට දාන තමයි මහසී සයද ස්වාමීන් වහන්සේ ඊට කලින් තිබිලා තියෙනවා මේ වගේ සාමූහික භාවනාවට දාලා එතකොට යාට ඒ වැක්කිරණ එක පිළිබඳව බලපෑම ටික සැර වෙනවා. නමුත් අනිත් ඔක්කොමලත් ඒ වගේ භාවනා කරන අය නම් ඒගොල්ල මේ විදිහට බලන්නේ නැහැ විශ්ෙදියා බලනවා වගේ ලෙඩෙදියා විදිහට බලනවා නිකල්ලත් ඒක අනුකම්පා කරනවා නම් භාවනා කරන්න අතර තියෙන මේ සමගිය මේ පරිශ්‍රයෙන් ටිකක් උදව් කරනවා. එහෙම නැතුව භාවනා නොකරන කෙනෙක් අයියෝ මේගොල්ලෝ මේ බුද්ධියන්ට කියලා හිතා බුදුන්ට කියලා හිතාගෙන බුද්ධියගෙන ඉන්නේ කියලා නෑන්නේ. එහෙම තමයි භාවනා නොකරන අය මේක සබේ ඉන්නව කොහොමදක් ඉන්නව. පිටු පියාට්ටෝ කීප දෙනෙක් ඉන්නවා. ඒක ඇති. ඒගොල්ලන්ට මේ ඉන්නේ ඉතින් ඕන්න ගෙද කියලා බුදිය ගන්නකො. මේ තෙන්ට හිටගෙන බුදියන්නේ. නමුත් යනුකම්පා කරන්නේ. ඒ ඒ ඒ දුක දරන්න ඕනේ. ඒ ප්‍රසූත වේදනාව දරන්න ඕනේ මාතෘත්වයක් ගන්න. මේ නිවන් දකින්න ඉතල මේ කය මට ඕන විදිහට හිතින්නේ නැහැ. ඒ බව දැනගෙන එහෙම මේ ඉඳලා ඉන්න පුළුවන් නම් ඒයි නිකන් ගතියක්. එහෙම ඉන්නකොට හරියට බැලුලම් බැහුව බැලුමකට උලන් අහනකොට වගේ ඒකට හිත පුරුදු වෙනකොට ඇතුළෙන්ම වීරියක් එන්න පටන් ගන්න. ඒක ලීලා ආයෙත් යාගෙනලා තමන්ගේ මෙහෙවීමකින් තොරව නැගිටින වෙලාවලුත් වෙනවා. ඒ කියන්නේ සමාධිය සහ වීර්ය අතර සමතුලිතතාවය. ඔතන තියෙන සමාධියක් තියෙනවා වීර්යෙන් සහයෝගයෙන් ලැබිච්ච ලෙඩ සමාධිය. ඒ ලෙඩ සමාධිය විඳින්න ඕන. ඒ කෙනෙකුට මකර දාන්න කියට හරියන්නේ නැහැ. ඒකේ ඒක විදිහම තනියප වෙන ගතියක් තියෙනවා දැනගත්ත ගමන් මම ඉන්නේ දැන් අසමබරව. මගේ මන අපිට නෙවෙයි තමයි හැටි කියලා දැනගත්තාම ඒ පිළිගැනීම හරහා ඒ ආත්ම විශ්වාසය හරහා මේක නැගිටින්න ඉඩ තියෙනවා. එදාට තේරෙනවා මේ ශරීරය වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට. අපි මේක මේ පොම්බල පෙන්නට හදන තමයි මේ රූපලාවන්‍යයි, රූප සුන්දරී තනකයි, ආයෝමය පුරුෂයයි ඔක්කොම තියෙන්නේ ਉਹ වගේ ප්‍රകൃතිය පෙන්වන්නේ නැහැ. ප්‍රകൃතියට යනකොට දුජානසි දුෂ්කරක්‍රියා කරන වෙලාවේ තිවිච්ච ඇඟ දිහා පොඩ්ඩක් බලන්න. කොච්චර පරිශන කරලා තියෙනවද? අවශ්‍ය නැ චුරසීනාද සූත්‍රය කියවන්නේ පොතක ලියන්න බැරි දේවල් ලියලා තියෙනවා. කරලා තියෙනවා. ඒත් බුදුන්සි කියලා තියෙනවා මෙන්න පරිශ්‍රණයක රඟ. උඹලට එච්චර නටන්න වෙන්නේ නැහැ. උඹලට මම පාර කියලා තියෙනවා. නමුත් මම මේ තරම් ගැඹුරට ගියා. මේ තරම් අන්තයට ගියා. ඉහිල්ල තරම් නැකට ආවේ ඒක නිසා මේ බලන්න එතෙන් ගියාට පස්සේ වැක්කෙලා තියෙද්දිම කොච්චර ප්‍රමාණයක් චිත්තක්ෂණ ගාන එහෙමම ඉඳී එක දිහා බලන්න පුළුවන්කම තියෙනවා කියලා ඒක අමුතුම අවස්ථාවක් වෙන ප්‍රස්තාවක් කියලා. කොහොම මොකද කියන්නේ? එහෙම නෑ. මම මම පුරන්තරයි ඉඳ බලනවා. ඒකෝට මගේ වම් පැත්තේ ඔළුවේ පොඩි කැක්මක් එනවා. ඒකින්ද මම නැහැ. ඒ වැටෙන එකයි වම් පැත්තේ පොළවේ කැක්කමයි දෙකම කයේ වැඩනේ. කයට ගන්න උඹ බලන්නේ කියලා. වටා බොඩි නොලෙජ් කියන්නේ. ඔබට කවුද කිව්වේ ඒක ඇදලා හිටපන් කියලා. ඇදලා හිටනවා විඳපන්. ඔබට ඕන නම් කෙලින්ම යනවා. ඊට කියන්නේ දැන් ඇද වෙන්න කිව්වෙත් මම නෙවෙයි. රිදෙන්න කිව්වෙත් මම නෙවෙයිනේ. ඕනෙක මම මම අත දාන්නේ එයා දන්නව කරන්න ඕනේ. ඒකට සුද්ධා කියන්නේ බොඩි නොලෙජ් කියලා. බොඩි නොලෙජ් එක කරනකොට දැන් ජොලියේ දෙන්න ආයනනිකයි. ජොලිය නෑ නෑ හැදියක්. අපි කියන්නේ ඇද වෙන් කියන්නේ නෑ කොන්ද අමාරු ගණන් කියන්නේ නෑ. දැන් ඇඟිල්ල දාන ගියා පස්සේ අර ඔක්කොම account එක තමන්ගේකට එනවා. පව් account. දෙවන බලන්න ඉසේකක් කොහේද ඔබේ කිඹට ඔය දිගාරන්නේ කොන්ද දිගාරන්නේ ඔලෝ දිගාරන ප්‍රශ්නේ නැහැ ඒකට බොඩි නොලෙජ් එක ගන්න ඉච්චර එක්ස්පර්ට් කෙනෙක් ලෝකෙම නෑ ඕනෙම ලෙඩකට ඕනෙම එක්ස්පර්ට් කෙනෙක් කෙනට වැඩිය තමන්ගේ ශරීරය දිහා බලලා ශරීරයෙන් අහන්න මොකද්ද මට ඕනේ කියලා නැත්තම් ගන්නකොට කියන ඒකේ තරම්ම එන්ඩෝමන්ට් අපි පරිණාමයේදී හැම RNA එකක්ම DNA එකක්ම මුළු මානව දැනුම සම්පූර්ණයෙන් හැම කෙනෙක් ගාම තියෙනවා. අපි ළඟට එන කට්ටඩියවෝ, දොස්තරෝ, ඇටෙන්ඩන්ට් ගා වැඩියෙන් තියනවා කියලා හිතනවා. ඒක තමයි මෝඩකම කියන්නේ. ඒගොල්ලොත් අපි වගේම මානවයෝ විතරයි. හැම කෙනෙක් ළඟම මේ සම්පූර්ණ දැනුම තියෙනවා. ඒක නිසා අපි තනිව ජීවත් වෙන්න ගියාට මොකක්වත් අඩු වෙන්නේ වැඩියෙන් එන්නේ මොකද්ද? අපිව කන්සල් කරන්න පටන් ගන්නවා ඇතුලෙන්. මම මේ මොකද මොකද කරන්නේ? ඒකට කරන්න තියෙන්නේ ඇඟට ප්‍රශ්න දාලා ඇඟෙන් අහන්න උත්තරේ. එයා දෙනවා. ඕනේ ඕනේ ඇක්සිඩන්ට් එකකදී වෙනකොට බලන්න ඒ ශරීරේ ක්‍රියාත්මක කරලා තියෙන හැටි අපිට එක්ස්පර්ට්ස් ඒක කියන්න බෑ. ඒක නිකමට කියනවා. ඔය බොන මිනිස්සු වැටෙන වැටිල්ල හැටියට. මොනක්වත් නැහැ. බයිසිකල් පදිනකොට ලයිට් නැතුව රෑ යන්න වලවල්ව කවදාකවත් හිතෙන්නේ නැහැ. ලයිට් දාගෙන ගියොත් තමයි වලවල් මාරු කර ගිහලා ඒත් ඇත. ලයිටුත් නැහැ, බ්‍රේකුත් නැහැ, රෑත් යන්නේ බලන්න බදගෙන යන්න බෑ මොනවක්වත් වෙන්නේ නැහැ. මේක ඇතුලේ තියෙනවා අපි දැන් නැති සෙන්සර් එකක්. අපි ඒව අයින් කරනවා මේ ගැජට් ලං කරගන්න කියලා. අපි ඒව ලං කර මේ එක්ස්පර්ට්ලා ලං කරගන්න කියලා. එතකොට සාරිට මේක පාවදී කරගන්න ඕන බම්බුහරි. ශරීරයට දෙන එකට කියනවා නියුරොබික්ස් කියලා. නියුරොබික්ස් කියලා කියන්නේ මේ ශරීරෙට මේ මොළයට ව්‍යායාම දෙන්නේ කියනවා. ඒ active life of your brain කියලා පොතක් තිබුණා. ඒකෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඒක කියනවා පෝච්චේ ගහන්න නැතුව කරුවලේම යතුරුෙල් යතුරු දාන්න බලන්නේ කියලා. ඒකෙල්ල ලයිට් එක දාන්න නැතුව ඇඳට යන්න බලන්න කියලා කාමරේ. ඒකට සම්පූර්ණ අවදියක් තියෙන ඉක්මන කරන්න බෑ. ඒකට වෙන ඔක්කොම සෙන්සර්ස් වැඩ. ඒ කියන්නේ ඇහ කන නෙවෙයි අමුතු සෙන්සර් එකක් වැඩ කරන තමන් දන්නවා එක්ස්පෙරිමන්ටලි කරන්න. ඒ වගේම සක්මන් කරනකොට පස්සෙන් පස්සට සක්මන් කරන්න. බුලුවන් නම් තාප්පයක් උඩ. ඒක උඩ වෙන්නේ නැහැ. එන්න බෑ. ඔය ඔක්කොම ඔය හොරතල් ඔක්කොම තියෙන්නේ මෙයාට ඉන්නේ දුන්නොත් තමයි. එතකොට මෙයාගේ කිසිම වැඩක් කරන්නේ සම්පූර්ණ බොක් බඩ කම්මැලි ශරීර හොර ගතියකට එනවා. මොකක්වත් නැතුව එයාට ක්‍රියාත්මක වෙන දේ මේ අද තාක්ෂණය කරලා තියෙන අපි කොර කරලා තියෙන. අපි සම්පූර්ණ අන්තභාග කරලා. මිනිස්සයා සම්පූර්ණ නිකන් රූපඩයක් කරලා තියෙන්නේ. ඉතින් මිනිස්සුට මොනක්වත් තිබුණේ නැහැ. මිනිස්සු ලස්සන ජීවත් වුණා. හැම දෙයක්ම මේ ශරීරය අතරින් වැඩ ගත්තේ. මේ පොළොත් එක්ක ජීවත් වෙන්නේ. ඒක රකින්න එකම ව්‍යාපාරයයි ලෝකේ තියෙන මේ අපේ මහානකම ඇර බාලදක්ෂ ව්‍යාපාරය විතරයි. ඒකයි පැවිද්ද දෙකම එකයි. වැඩි කරන්නේ ඉම්ප්‍රොවයිසේෂන් ඉම්ප්‍රොම්ටු. තනිය හැටියට වැඩි කරගත්ත ගියා. ටැක්ටික්ස් කලබල ඉදිල්ලක් නැහැ. එතකොට මේ බොඩි එක පුදුම එක්ස්පර්ට් කෙනෙක්. කොහොමයි බුදු කෙනෙක් ඉන්නා මේක ඇතුලේ. ඒ සියලු knowledge එක තියෙනවා පොත් ළඟ තියෙන තාක්කල් මොලේ වැඩ කරන්නේ. එක්ස්පර්ට්ලා ඉන්න තාක්කල් අත්තරකාර ඉන්න තාක්කල් අතවයි වැඩ කරන්නේ. ඒ නිසා පොඩ්ඩක් දීලා බලන්න වරින් වර දීලා බලන්න ටික ටික දීලා බලන්න. ඕක ඇතුලේ ඥාන පිරිමි කියලා වෙනසක්වත් නැහැ. සියලු හැකියාවල් ඕකේ තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවට ඉඳ ගන්නා විටම හුස්ම ගැන සිහින්නේ. ටික වේලාවකින් ප්‍රාශ්වාසයේ අවසානයේ ප්‍රකට වී එය විසිරී යන බිඳින ලෙස පෙනේ. විසිරී යන බිඳිති ලෙස පෙනේ. එලෙස බලා සිටීමේදී එයද නොදැනී ගොස් ඝන කලවරක් දැනේ. දැන් ආශ්වාස ප්‍රාශ්වාස දෙකම නොදැනේ. මෙලෙස ටික වේලාවකින් සිටින විට නැවත ආශ්වාස ප්‍රාශ්වාස මතුවේ. භාවනාව දිගටම කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. සේවා සර්ණයි. ඒ වගේ අර එමින් යමින් එමින් යමින් කියන එක පිළිබඳව විවේකේ බලන්න හිටියොත් තිප්පත් නැතත් සමහිතේ ඉන්න පටන් ගන්නවා. මේ ආශාස පස්සේ තියෙනවා සතිය තියෙනවා. මේ ආශාස පස්සේ නැහැ සතිය තියෙනවා කියලා ඊට උතර සතිය අරමුණකින් ස්වාධීන වෙන්න පටන් ගන්නවා. ඒක නිකම් පෙන්වන්න තියෙන්නේ graph එකකින් නැත්නම් ප්‍රස්තාරකින් හිතාගන්න මකුළු දලක් අරගෙන ගරාජ ටික අයින් කරුවොත් මෙහෙම කැරක් කැරක් කැරක් තියෙන නූලක් දැක්කන්න පුළුවන්. ඒක ඇතුලේ එකතන කැරක් කැරක් තියෙන නූලක් ගරාජ ටික අයින් කරුවොත් ඒ නූලේ මැද පැත්තකට ඇද්දොත් මෙහෙම කැරක් කැරක් කැරක් පැත්තකට එන පුනිලාකාර graph එකක් හිතාගන්න පුළුවන්. මුලම රාම ලොකුයි ඊට පස්සේ රාම තව පොඩි ඊට පස්සේ රාම තව පොඩි ඊට පස්සේ රාම තව පොඩි සල්පරි ගිහලා අන්තිමට ඔක ෆ්ලැට් වෙනවනේ ඒක තමයි භාවනාදී සිද්ධ වෙන පළවෙනි රාම හරිය ලොකුයි ඒකදී තමයි මුග 90ක් විතර හැලෙන්නේ දෙවෙනි රාම යන්නේ ඒක ඇක්චුලිම පොට්ටක් විස්ථාපනය වෙලා ඊට පස්සේ net ඒක ඒකේ එදා තිබුණ නරකන් ආයෙත් දෙවෙනි රාමෙත් තියෙනවා එදා තිබුණ හොඳකන් ආයෙත් තියෙනවා දැන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ රාමේ ඇම්ප්ටිටියුඩ් එක කියලා කියන්නේ උච්චාර්ච භාව අඩු වී අඩු වී අඩු ෆ්ලැට් ඔෆ් වෙනවා ඉතින් අපි ඉවසනවා වැඩි නම් අන්තිම ෆ්ලැට් එකකයි යන්නේ. ගියාට පස්සේ අපි කියනවා අෂ්ටෝක ධර්ම කම්පාන වෙන ගතිය, නොසැලෙන ගතිය, වැඩි වෙන ගැඹුර වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි. මහලේ පළවෙනි රවුමේ ගොඩාක් අපි සැලෙනවා. ගොඩාක් කම්පා වෙන ගතිය තියෙනවා. කම්පා වෙන ගතිය තමයි කෙලස් කියන්නේ. අන්තිමට ඒක ඇතුළේම තව රවුමක් කරනවා. ඒක ඇතුළේම තව රවුමක් කරනවා. බෙඩ් ස්ප්‍රින් එක දැකලා තියෙනවා. බෙඩ් කුෂන් කරන්න ගන්නට ගන්නේ එන්නේ කෝනිකල් ෂේප් එක තියෙන ස්ප්‍රින් එක ස්පයිරල් එක නෑ නෑ ඒක ඩයලෙක්ටික් මෙටීරියලිසම් කියන පොතේ මාක්ස් මැද පෙන්නන මේ මොඩල් එක අරගෙන තියෙනවා. අරගෙන පෙන්නනවා හැම රවුමකම හොඳ පැත්ත තියෙනවා නරක පැත්ත තියෙනවා. හොඳට යොමු වෙන පැත්ත තියෙනවා නරකට මේ ආයෙත් රවුමක් කරන. යන්න යන්න යන්න යන්න එකම දේ. හොඳ නරක දෙකම සෙන්ට්‍රලයිස් වෙනවා. ස්ථාපණය වෙනවා. හරි වැරදි දෙකම ලාභලාභ දෙකම ඒක බොහෝ වාර ගණන් කරකෙච්ච කරලා තේරෙනවා ඒක තැනදීවත් නතරලා විනිශ්චය කරන්න යන්න බෑ තව ඉවෙන්ට් එකක් යන්න ගන්න එතකොට ඕක ආයෙත් වෙන ක්‍රමයකට අන්නේ මේ යන්න යන්න යන්න යන්න ආනපන එනව නෑ එනව නෑ එනව නෑ අන්තිම වල තිබුණත් එකයි නැතත් එකයි වැඩියත් හොඳයි වැඩියත් හොඳයි වැඩියත් වැඩියත් හොඳයි කියලා ඉන්නවා ඒක තමයි දන්නවනේ ගරු ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රාස්වාසයේ හිත පිහිටුවාගෙන සිටින විට ක්‍රමෙන් එනුදෙනියයි. සිත් සිතිවිල්ලක් නොමැති හිස් බවක් දැනියයි. මෙම හිස් බවෙහි ටික වේලාවක් මාහත බැඳී සිටිය වැඩි සිටිය හැක. නැවත වෙනත් අරමුණකට එම සිත දිවයයි. නමුත් මෙම හිස් බවට නැවත නැවත මාහත සිට ගෙන යා හැක. නම්බර 1 මේ හිස් බව දැනුන විට මා කුමක් කර යුතුද ආස්වාද ප්‍රාස්වාසයේ සිට හොඳින් අරමුණු වේ. දෙක මේ නැවත නැවත අත්දැකීම කළ යුතුද? තේරුම් ගන්නයි. ওই දෙකෙන් එකකටවත් Tamanට මේ මේ choice එකක් තෝරන්න බෑ. ඒ නිසා හිතෙන් ආවට පස්සේ වෙන මොනවද දාන වෙලා වහන්න පෑදීදියට බුරදීයක් වෙන්න එපා. නොකර ඉන්න බලන්න. ඒසේකට යන්නේක තායකින් පිට වෙන එක සම්පූර්ණ මගේ කැමැත්තෙන් සොයාගත්තයි. එයාට ඕනේ නෝට යන හිතෙන් යන එයාට ඕනේ නෝට අරමුණ වලට එනවා. මේ දෙකෙන් එකක්වත් මම කියාගන්න එපා. අරමුණ තියෙද්දි මම නෑ අරමුණ නැත්තේත් මම නෑ ඒකකොට අපිට ඒ දේ වෙනම න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ මට තියෙන්නේ ඒකට නොසැලී ඒක දිහා බලනින් එක කරන්නම දෙන්නේ හැම වෙලාවෙම එතන මේකට විශේෂ සමීකරණයක් ඇති මේකට විශේෂ ගුරුවරයෙක් ඇති මේකට විශේෂ සුභාසින්තනයක් ඇති මේකට විශේෂ පිනක් ඇති මොකද්ද කරන්නේ මේ මේ නලියන ගතිය තමයි මම ආයනේ කියන්නේ මම යට නිකන් ඉන්න බෑ. මොනවා හරි ඔය තැලසුමක් ගේන්න න්‍යාය පත්‍රයක් ගේන්න හදනවා. එහෙම නැත්නම් සමීකරණයක් හොයන්න හදනවා. අපිට කියන්නේ සියලු සමීකරණ කෙලෙස්. සියලු දේ සංස්කෘත සංස්කෘත සංස්කරණය කරන ලද්ද අසංස්කාරයේම දිනේ ශාව මොනක්වත් කරන්න නැතුව යන විදිහටම යන්න දෙන්න කියන එක ඒක පිළිගන්න කැමති නැති නිසා මම හිතන්නේ මේ අද ධර්ම සාකච්ඡාවේදී 6 වෙනි වතාවට මේ කියන්නේ. එන හිතත් හතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒවත් තමයි ගෞතම ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනික ආධුනිකයෙක්නි. මේ ශේෂ දෙකක සහභාගී වූ පසුදුනි පසුදිග්ගිය යෙදුණිද ආනාපාන සතිය කරන අවස්ථාවේදී අතේ සිට නවය දක්වා අවසාන භාගයේදී මගේ අතපය හිර හිර වී ගියාමෙන් දැනිනි. දැනෙන්නේ ගොඩක් එක උඩ තියනවා වගේ දැනෙන්නේ. මම මේ වේදනාව ගැන හිතුනේ එක හිතුනේ එක ගණන් නොගෙන භාවනාව දිගටම කරගෙන ගියෙමි. වාඩි වී හිඳින බව දැනුම් අතර කකුල් දෙක කල්වා ප්‍රදේශයේ ටික වේදනාව වගේ තිබුණු බව මතකයි. ඒත් මම ඒ ගණන් ගත්තේ නැහැ. ටික වේලාවකින් මට සම්පූර්ණ මුළු ඇඟම වගේ නොදැනී කියා වගේ තේරුණේය. ෆීල්ස් නම් කියලා. මීට කලින් වරකට එය ගුණා ගුණාන්ද ඇත්තෙන්ම නම් ස්වභාවයක් නොවේ. කියා දන්න නිසා මම ගණන් ගත්තේ නැත. තවදුරටත් මම සිහියෙන් හුස්ම ගැන විමසීමි. මේ අතර මට මම මට සත්‍යෙම වැටේවා ප්‍රඥාව වැටේවා කියා කීප විටක් සිටින් සිටුවෙමි. මේ කිසිම වෙලාවක සිටිවිලි ගලාගෙන එන එකේ කිසි අඩුවක් තිබුණේ නැත. ඒ මනසට එන දේවල් සත්‍යෙ මට දුවන උනන්දුවක් තිබුණේ නැත. මොළේ මනසට ආව හැම මොහොතේම හුස්ම ගැනීම කෙලීම ඔටෝමැටිකලි වෙනවා කියලා පෙනුනේ. ඔහුම ටිකක් ඉන්නකොට මගේ ඔළුව පහත් වී සිස්වෙනවා වගේ දැනීමක් තිබුණ නිසා මම හිමින් ඔළුව උස්සන්න උත්සාහ කළේ. එතකොට මුඛ ප්‍රදේශය අපට තොල් නිකන් ලොක් වෙලා වගේ කෙලගෙටෙන්න හදනවා වගේ ගතියක් තිබුණේය. ටිකකින් නහයට හරියට ටිකක් උඩින් විතර මට තේරුණ විදියට ලන්නට ටිකක් පහළින් වගේ විතර එකම තැනකට විතර සීමා වූ ස්වභාවයක් වගේ දැනුණා. වරහන් ඇතුලේ බොහොම සියුම් ප්‍රොසෙස් එකක්. පුදුම සැහැල්ලුවක් දැනුණා. කිසි බරක් නැති ස්වභාවයක් අවස්ථාවක්. මම එතකොට මේ තවත් වැඩේවා කියා සිතුව අතර මට නිකන් අමුතු ප්‍රීතියක් වගේ දැනුණා. මොකද මේක කලින් මේ සැහැල්ලුව කවදාකවත් දැනුනේ නැති හින්දා. වරහන් ඇතුළ. හරියට නිකන් පොළවේ මතුවන බීජයක් පළමු වරට වර්ණවත් අහසක් දකිනවා වගේ කියමුකෝ බොහොම. වර්ණවත් බෑග්ග්‍රවුන්ඩ් එකක් වගේ ඉදිරියෙන් තිබුණා. මට එක මොහොතකටවත් හිතුනේ නැහැ ආයෙත් පහළට එන්න පුදුම තෘප්තිය. ප්‍රීතියක්. කොහොම හරි අපේ හාමුදුරුවෝ මයික්‍රොෆෝන් එක කුරුටු ගානවා මට ඇහුණා. මම වැඩිපුර දිගට භාවනා කරපු දවසේ ඉඳලා. මයික්‍රොෆෝන් එක තිබ්බේ කවුද උපාලි? ඊයේ <laughs> උපාලි බෙල්ල ගහලා දාන්න. ඉතින් ඕම තමයි සූස්තියක් එනවා ඉඳලා හිටලා මේ මම කියන්නේ ඔය සූස්තිය කියලා කියනවා සෝමිය ආතල් එක. මේ ඉන දවසට ඉතින් අර ඒ කුඩු ගැවුවා වගේ තමයි. මේක විතර ඔය ඔය ආතල් එක විතර මොනම කුඩු මුලකින්වත් ගන්න බෑ. ඒ නිසා මේක සෑහෙන බිස්නස් එකක්. කොහොම හරි පරිදිතර තව එක්කට කුඩු මුලක් කරන ගන්න බලන්න. එතකොට වැඩේ යනවා. මේකට පුතේ කියන්නේ විවේකජම් පීතිසුඛා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැති, ඇහ කන දිව කය නැති විවේකයෙන් හටගත් ආ වූ ප්‍රීති සුඛේ. මේක නිරාමිසයි. හැබැයි ඒකේ ඉන්නේ උත්තරම ඔක්කොම ලයින් වුණාට පස්සේ තමයි. හටකඩ ඉම් නැති, මුරකාවල් නැති අපේම අපේම අපේ ලෝක. ඒක විඳින් නැති වෙන්න තමයි අපි මේ ජීවිතය සකස් කරගෙන තියෙන්නේ. මේ ධර්මයන් ළඟේ ප්‍රශ්න, ඉඩම් කඩම් ප්‍රශ්න, අනම්මනම් දාගත්ත ගමන් ආමිෂය වැඩ පලාතකට යන්න බෑ. ඒව අයින් කරත් මේකට යන්න බෑ. ගොඩාක් අර සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා ඍජු වෙන්න ඕනේ ඊට පස්සේ. ඒක නොමිලේ ලද්දාම දාහනේ බුති පුඤ්ජපාන නොමිලේ ලද්දාවෝ මේ දේ මොනවා කරන්න ගියත් මේක අවුල් වෙන එක වෙනවා මේක ඇලයින්මන්ට් එක නැතිවිල එක වෙනවා මේ තියෙන ෆ්‍රික්ෂන්ලස් එක නැති වෙනවා ඒ නිසා යමක් නොකර සිට වෙලාව විතරයි ඒක ඉන්නේ හැබැයි බුද්ධිය තියෙනවා අවන්ට ඒක විඳ ගන්න පුළුවන් ඒ සඳහා ඕනේ කරන්නේ යමක් කරනවා තමයි ඉස්සෙල්ලා ඇත්තට පෙළගැස්මක් කරනවා පෙළගැස්ම කරලා ඕටෝ පයිලට් එක දානවා යන්න හරියට පස්සේ තමයි ඒක වෙන්නේ ඒක කරන්න බෑ මුලින් මුලින් කෙරෙන්න අරින්න පුළුවන් ඔය පහු වෙනකොට වෙනකොට ඒකට සිද්ධ වෙන්න කිට් වෙනකොට ලකුණු පේන්න පටන් ගන්නවා ඒක නිසා මේකෙදි මුලදී යන මට ශරීරේ නොදැනී ගියයි කියලා ඒ ශරීර නොදැනී ගිය කොහොමද දැනගත්තේ කියන්න බෑනේ මට ආශාස ප්‍රසාසය ආශාසය වැටෙනවා ප්‍රසාසය වැටෙන්නේ නැහැ කියලා. කොහොමද ප්‍රසාසය වැටෙන්නේ නැහැ කියලා දන්නේ? ඒක 아무තු ඥානයක් ඇතුළේ තියෙන්නේ. ඔක්කොම සාපේක්ෂයි. ශරීරය නැත්තම් තියෙනවනම් දැනනවා කියන එක සාධාරණයි. නැති බව දැනීම ඉන්න පටන් ගන්නවා. ආශ්‍රව ප්‍රසද්දික ප්‍රසස්ස වැටෙන්නේ නැහැ කියලා තේරෙනවා. අන්තිමට ගිහලා මට සතිය නැහැ කියලා තේරෙනවා. අන්තිමට ගිහලා මට සමාධිය නැහැ කියලා තේරෙනවා. මෙච්චර තමයි දැනුම කියන්නේ. සතිය තියෙනවා කියලා දන්න එක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. සතිය නෑ නැතිකොට දැන ඒ පොර අප්සෙට් නැහැ. සතිය නැතිව දන්නවා ඉතින් ඒකත් සතිය නෙච්චරයි. ඒක තමයි අපි අර නොසලින ගතියට එන්න පටන් අරගන්නේ. ඒ නිසා සමස්තයට එන්න දෙන්න තෝරන්න බේරන්න නැතුව. ඒකට ওই වගේම බලාපොරොත්තු වෙන්න එපා. ඔය පේන්න තියෙන වරින් වර අපිට නිකන් පොඩි බෝනස් එකක් හම්බ වෙනා වගේ. ටිකට මේ ජජ්මන්ටල් මයින්ඩ් එක තීරණය කරන මනස පැත්තක දාලා ටිකවට වැඩ කරගෙන යනකොට එයාට හම් වෙන පොඩි කටගැස්මක් තෑල්කක් වගේ එකක් තමයි මේක. මේක අපේක්ෂා කරන්න එපා. නමුත් මේක ඇතිවෙච්ච අදිෂ්ඨාන ශක්තිය නිතිපතා භාවනා කරන්න පෙළඹෙන එක. පෙළඹෙන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආනාපාන සතියේ ආනාපාන සති ලක්ෂණ වලට වඩා වැඩිපුර සතිය මේ කන්නේ එවෙලෙම දැනෙන දේ ගැන උදාහරණ ලෙස වේදනාව ශරීරයේ තැන් තැන්වල රස්නේ සිතිවිලි යන ආකාරයේ පිම්බීම හැකිලිම දැනෙන්නේ ඉතා දැනෙන්නේ ඉතා අඩු කාලයක් මේක මූල කර්මස්ථාන වෙන ආනාපානෙන් පිට යෑමක්ද නැත්නම් මෙය ග්‍රීතිය පැවැත්වීම යුතුද මෙසේ සතිය පැවැත්වීම නැතිනම් මෙසේ සතිය පැවැත්වීම යුතුද උදේ දෙවනි භාවනාවේදී විවිධ දේ ගැන රැකස් ඇතිලි. එක්සම්පල් වේදනා ශබ්ද පින්දීම හැකිලිම ඒ අතර ඇති පරතරය සතිය පීතියේ. නමුත් එකකවත් වැඩි කාලයක් නොරැඳුනි බව ශරීරයේ පෙර තිබූ රක්ෂණය නොව සීතල ස්වභාවයෙන් දැනුනි. වෙනදා ඒ මොහොතට දැනෙන දේ ගැන ලක්ෂණ දැකීම පහසු උනත් මෙම භාවනාවේදී වැඩි කාලයක් නොරැඳීම නිසා ලක්ෂණ නොපෙනුනි. නමුත් දෙවෙනි භාව දෙවෙනි භාවනාවේ ශබ්දයන් දැනි ඒ එතනින් නොනැවති සිතේ ඉමේජ් එකක් ෆෝම් වුණා වගේ සිතෙන් ඉන්ටර්ප්‍රෙට් කරන්නට යන බව දුතිමි. ශරීරයේ රක්ණය වැඩිපුර දැනිනි. භාවනා දෙක අතර සංසන්දනයක් ඇති වින. මේ විට ලක්ෂණ මෙතනින් සත්‍යයේ සිටීම නිවැරදිද නිවැරදි මාර්ගයක්ද මේක ලක්ෂණ පමණයි. එක අරමුණක වැඩි කාලයක් ලක්ෂණ පවතින ස්වභාවයක් ගැනීමටද අරමුණු අරමුණෙන් ගෙන වෙන වෙනම සතිය පිහිටීමද. කේවි අන්තිම දුර්වලයි. ඒක තේරෙන්නේ නැහැ සමිතින්. තේරෙන්නේ තේරෙන්නේ නැති බව. කියෝන නිකන් අර මොකද්ද කොන අතන කන්නේ. මේක ලක්ෂණ හරි කොහොම හරි සතියේ පැතිකඩ දෙකක් තියෙනවා. සතිය පුළුල් වෙන අවස්ථාවක් වෙනවා කාගෙන ඇතුලට යන වෙලාවට තමයි බ්‍රෙත් ඇන්ඩ් ද ඩෙප්ත් කියලා. ඇතුලට කාගෙන යන වෙලාවේ එක වරුණක් කරන විස්තර පේනවා. අතරට පළල් වෙලා යන විවිධ අරමුණු රාශිය විලා ක්‍රියාත්මක වෙන්න බලන මේ දෙක එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙනවා. ඒක නිසා ඒක සතියම තීන්දුව කරන තමයි එකක් කරන ඇතුලට කාගෙන යනවා. එතකොට ඒකේ ස්වභාවික ලක්ෂණ වැඩි වෙනියෙන් පෙනී කාරණායි ඒකේ ස්වභාවික ලක්ෂණ. ඊට පස්සේ ඒකෙන් ඇතිවෙච්ච ගැම්මෙන් බොහෝ අරමුණු දැකලා සියල්ලම ස්වභාව ලක්ෂණ බලන බැරි තරම් වේගෙන් ක්ෂය වෙලා යන බව. එහෙම නැත්නම් ඒකට ස්වභාව ලක්ෂණ කියලා කියනවා සංකතිය කියලා කියනවා. ඉතින් මේ දෙකම එකේ පැතිකඩවල දෙකක්. මේ දෙකේදීම සතිය තියෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන මේ එකට මන අපේ දෙන්න යන්න එපා. ඒක අපිට විනිශ්චය කරන්න බෑ. එක්ක ඩෙප්ත් එක එක්ක විත් එක. දෙකේ එකක් පැතිරෙන්න හදනවා. එයා දන්නවා ඒකේ පදම. ඒකේ සමතුලිත භාවය. ඒ නිසා මේ දෙක එකටවත් වර්ග කරන්නේ නැතුව භවනා ඉදිරියට වැඩෙනවා කියලා හිතා දාගන්න එකයි තියෙන්නේ. කියවපු දෙයක් නෙමෙයි මම මේ උත්තර දුන්නේ. ඒකේ කියුවේ සම්පූර්ණ පටලැවුවා. ඉතින් අපිට කියන්නේ ප්‍රශ්න ප්‍රශ්න කරන්න පුළුවන් ස්වාමීනි. නෑ ඕනේ නෑ. මල්ලිකායන් ප්‍රශ්න මල්ලිකායන් ප්‍රශ්න කරනවා මට. එක නව කක්ක කරගෙන ආර කට්ටිය ඔක්කොම ගා ගන්නවා. හරියන් ගාව ප්‍රශ්න තුනයි වෙලා. දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි සමහරවිට එක ප්‍රශ්නයක් තියෙනවා ඒක නම් මේ පරියන්කේටවත් සක්මනටවත් අදාළ නැහැ. උනට අන්තිම හිඳ මන් දෙන්න ගරු ස්වාමී වහන්සේ විදර්ශනා සමාධිය anu කුමක්ද? ඒ උපදවා ගන්නේ කෙසේද? සිරුවන් සරණයි. සතිය උපදවන ගන්න ඇති කියලා දුන්න ගමන් මම ඕක කියලා දෙනවා. ඒකට මේ සතිය උපයවලා නම් ඒකේ කියලා දුන්නොත් අර කියන්නේ. එහෙනම් සතියක් නැතුව මේ විපස්සනා කරන්න හදනවාට ගන්න. මං කියන දේ අහන්න නැතුව විපස්සනා කරන්න හදනවා කරන්න බෑ. මොකද මේ ප්‍රධාන කියලා දෙන්නේ. අපි ඉස්සෙල්ලා මේ ඔක්කොම එකට සතිය අතන. එතකොට මං කියලා දෙන්න විපස්සනා කරන්න ඇති. හොඳයි අපි මම හිතන්නේ හරියට සැලසුම් කරපු වෙලාවටම ඇවිල්ලා කියනවා. ඒ නිසා අපිට පැයකමන කාලයක් කියනවා. සක්මන් භාවනා කරන්න දැන් වෙලාව 3යි සටහන් වෙන්නේ.